ස්වාමීන් වහන්සේ අනේ සමාවන සේක්වා මට ওই කතා උන්වහන්සේ විග්‍රහ කරනකොට මගේ තිබුණ ප්‍රශ්නයක් ආයෙ මතුවුණා. තවත් ප්‍රශ්නයක්. කමක් නැද්ද? කමක් නැහැ. දැන් අතීත වර්තමාන පච්චුප්පන්න කියවම මම බොහෝ කාලයක් හිතාගෙන හිටියේ පච්චුප්පන්න කියන්නේ වර්තමානය කියලා. නමුත් පස්සේ මම තේරුම් ගත්තා පච්චුප්පන්න කියන ප්‍රත්‍යුප්පන්න ප්‍රත්‍යයෝත්පන්නේවත් ප්‍රත්‍යයෙන් උපන් කියලා. උපන් කියලා. ඒක ස්වාමීන් වහන්සේ වර්තමානයේ විතරක් නෙමෙයි අතීතයේ පච්චුප්පන්නයි අනාගතයත් පච්චුප්පන්නයි. ඒයි වර්තමානයේ විතරක් පච්චුප්පන්න කියන්නේ. වර්තමානයේ විතරක් පච්චුප්පන්න කියලා කියන්නේ දැන් පච්චුප්පන්නංච යෝධම්මං තත්ත තත්ත විපස්සති. අපිට ඒ ඒ තන විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රත්‍යෝත්පන්න මේ මොහොතේ ප්‍රත්‍යෝත්පන්න වෙන කාරණා විතරයි. අපිට ඒ නිසයි මේ ප්‍රත්‍යෝත්පන්න කියන කාරණය අර වර්තමානයේ හැටියට දක්වන්නේ. එතකොට අතීත දේවලුත් ප්‍රත්‍යෝත්පන්න තමයි. හැබැයි ඒවා දැන් ඉක්ම ගිහිල්ලා. එතකොට ප්‍රත්‍යෝත්පන්න වුණාට අපිට දැන් පුළුවන් වෙන්නේ ඒවා මනසින් අරමුණු කරන්න, මනසින් සිහි කරන්න විතරයි. අනාගතය ප්‍රත්‍යෝත්පන්න තමයි. හැබැයි ඒවා අපිට පුළුවන් වෙන්නේ උපකල්පනය කරන්න පුළුවන් විතරයි. ප්‍රත්‍යෝත්පන්න වශයෙන් සැබෑවටම අපිට විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ වර්තමානයේ පමණයි. එහෙමයි. ඒ නිසායි වර්තමානයේ ප්‍රත්‍යෝත්පන්න හැටියට මම මම විශේෂයෙන් කිව්වේ ස්වාමීන් වහන්සේ මම වාගේ අඥාණයට ඒක පැටලෙනවා පොඩ්ඩක් මිස්ලීඩින්. <laughs> ඒක මම නෑටදී තමයි දැනගත්තේ ස්වාමීන් වහන්සේ මේ පච්චුප්පන්න කියන වර්තමානයේ නෙමෙයි කියන එක. වර්තමානයේ නෙමෙයි කියලා කියන එක නෙමෙයි එකෙන් වැදගත් වෙන්නේ ප්‍රත්‍යুৎපන්න කිව්වහම අපට අතීත කරුණුත් ගන්න පුළුවන්. හැබැයි අතීත කරුණු පච්චුප්පන්න කියලා අරගෙන නැත්තේ ඒ අතීතයේහි ප්‍රත්‍යুৎපන්න භාවය අපිට දැන් මේ මොහොතේ දකින්න පුළුවන් එකක් නෙවෙයි. දැන් අපිට පුළුවන් වෙන්නේ ඒ ඉක්මගිය කරුණු සිහි කරන්න විතරයි. එතන ප්‍රත්‍යুৎපන්න වශයෙන් දකින්න පුළුවන් එකම දේ මේ වර්තමානයේ පමණයි. එහෙමයි. ඒක දැන් තේරෙනවා මං කිව්වේ ඉස්සර මට හිතලා තියෙන අර විදිහට. ඒ ටිකක් මිස්ලීඩින් යෙදීම කියන්නේ. ඔව් එහෙම ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අපි හරි පරිස්සමින් තේරුම් ගත්තේ නැතිනම් ඉතින් ගොඩාක් තැන්වල එහෙම පටල වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරියටම හරි. අනේ ඔබ වහන්සේ ගාවට හදලා දුන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තිරුවන් බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි.